මේ නිසා ලොකු සංවේගයක් පහළ වෙනවා මෙවැනි වෙනසක් මෙවැනි විප්ලවයක් මෙවැනි හැබෑ වෙනසක් වුණාට පස්සේ මේක තමන්ගේ අතීතයේ බලනකොටත් හොඳට තියෙනවා ඒක තව කාටරි කියලා දෙන්න ගියොත් ඒත් මේ උදේ රාත්‍රියේ වෙලා නැතුව අමුඩ ගහගෙන හම්බ කරනවා රට රාජ්‍ය පා කියලා ගිහිල්ලා හම්බ කරනවා අතිකාල සේවාවල යොදාගෙන හම්බ කරනවා. ඒ හම්බ කරපු සේරගෙම වෙන්නේ මොකද්ද? ඉතින් අර අනිමිත්‍ය චේතු විමුක්තියක් වගේ સંદર્ભයකටවත් හිත ය아가න්න බෑ. ඒක නිසා මිත්‍යකල් තමන් ඒ කරපු දේවලුත් කල යුතු දේත් අතර මේ වෙනස තේරුම් ගත්තට පස්සේ අවිජ්ජාසවයක් කියන එක ලේස මාත්‍රයක්වත් තියෙනකන් මේ කියන අනිමිත්‍ය චේතු විමුක්තියට ය아가න්න බෑ. ඉතින් යාට සිද්ධ වෙනවා ගැරන්ඩිය කරන පොල් කටුවෙන් ඇදලා ගත්තා වගේ මෙතෙක් කල තිබුණු අගයන් ආඩම්බරයන් කන පිට හරවන සිද්ධ වෙනවා පතුරු ගහිලා එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා මේක ඉක්මන් කරන්න එපයි කියනවා. ඒ ශුන්්‍යතා බහුල කරගත්ත විහරණයට යනකොට ශුන්්‍යතාව අක්ඛන්තයට යනකොට මෙතෙක් ඉගෙනගත්ත සේරම පැත්තකට දාන්න වෙනවා. හම්බ කරපු සේරගෙම තියෙන වෙහෙස තේරෙනවා. ඉතින් උඟ දෙනකොට හිඳාඩි දාන මේක ඉතින් ওই කොච්චර කරුවත් මැරෙනකොට වෙන්නේ ওই ටික තමයි. ওই කල්ැතුව ටික ලැහත් වෙලා බණ භාවනාවක් විදිහක පුරුදු කිරුවේ නැතත් මරණ මොහොතේදී ඔක්කොම අතාරින්න වෙනවා. දැන් මේ මරණේදී වගේ කවුරුත් උදුරන හින්දා නෙමෙයි අතාරින්නේ. ප්‍රතිපදාවක්. ලෑස්තිලා ගිහිල්ලා. මේ සීරම එකින් එකට එකින් එකට අතාරන අතාරන යනකොට එන්නේ එන්නේ එන්නේ අර අනිමිත්ත චේතු විමුක්තියට ගියාට පස්සේ ඒකට හිත යොදනකොට ඒක කිසිම විදිහකට මානසික අසහනයක් පවත්න්න බෑ. ඒක කිසිම විදිහකට මානසික ආතතියක් පවත්න්න බෑ. ඒක සම්පූර්ණ පිරිසිදු තත්ත්වයක්. ඒක තියෙනකොට මානසික අසහන තියෙන්න බෑ. මානසික අසහන තියෙනකොට මේක තියෙන්න බෑ. එතකොට මේ යෝගාවචරයට මේ ජීවිතයේදීම චිත්තක්ෂණයකට හෝ වර්ග නම් නම් කරන්න බැරි වර්ණ ගන්න බැරි, sannivedanaya කරන්න බැරි, මෙතෙක්කල් මේ වගේ පිරිසිදුට වෙන් කරගන්න බැරුව තිබුණු ඒ විමුක්තිය, ඒ අනිමිත්ත, ඒ චේතෝ විමුක්තිය සාක්ෂාත් කරන්න යනකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා ඒකට ඒ වගේ මේ හොඳටම සුද්ධ කරගත්තට පස්සේ පරමානුත්තරං ශුන්්‍යතං කියලා. පරම වූ අනුත්තර වූ ශුන්්‍යතාවය කියලා කියන්නේ මෙච්චර තමයි යන්න පුළුවන් අවසාන. මින් යහර යන්න බෑ. මෙතන ඉන්නකොට ඊට පස්සේ දරුවචන සඳහන් කළා තියෙනවා මේකේ හිත පවත්වන්න පුළුවන් නම් ඒ මනුස්සයා දන්නවා තමන්ගේ ජීවිතයේ පවතින තාක්කල් ඒ ජීවිතයේ සලායතන හා සම්බන්ධ කරගත්ත ජීවිත පරමාර්ථ කරගත්ත පැවැත්මක් තියෙනවා අලුත් ආසාවල් නැති නිසා මේ කය බිඳීමෙන් පස්සේ තව මොනවාක්වත් අල්ලන්න යන්නේ නැහැ. ඒක ඒක මේ මේ අවබෝධ කරන ක්‍රම තියෙනවා මේ කය කැඩිච්ච ඌණේගේ වලිගේ වගේ දඟල දඟල ඉඳී ඒ ඌණගේ ඌණන් වර්ග නතර වුණාට පස්සේ ආයෙකට පණින්නේ නැහැ. ආයි මේ පංචස්කන්ධය නැත්තම් මේ සලආයතන සම්බන්ධ කරගෙන කය මුල් කරගෙන සලආයතන මුල් කරගෙන ජීවිතේ පවතින තාක්කල් ලෝක නටනටයයි හේතුඵල ධර්ම ඉවර වෙන්නේ ආය අනිමිත්තක් චේතෝ සමාධියක් හැර නිමිති කරන්න පුළුවන් දෙයක් චේතෝ සමාධිය කඩන දෙයක් කෙලස් බව තේරුම් ගන්න. ඒ නිසා අනිමිත්ත අපනිහිත ශුන්්‍යත කියලා අනිමිත්ත අරමුණු වෙන්න පටන් ගන්නකොට ඒ වගේම අපනිහිත කියලා කියන්නේ ආය අතීත මතු බලාපොරොත්තු නැහැ. ආය සැලසුම් නැහැ. දන්න ওই සැලසුම කෙරුවත් ඒ සැලසුම් නැති එක තමයි උත්කෘෂ්ඨම தත්ත්වේ. මේකට ශුන්්‍යත කියලා කියනවා. හිස් බවක් කියලා කියනවා. ඒ නිසා ආර්ථික දේශපාලන සමාජික තත්ත්ව ගැන කල්පනා කරන එකට මේකම ආවුණියමක් වගේ වැටෙනවා. මේක නිකන් පාළු ගතියක්, අම්මැලි ගතියක්, එහෙම නැත්නම් නෝන්ජල්කමක් වගේ වැටෙනවා. නමුත් සර්වඥාන්සේ අර විදියට ගොරෝසු අරමුණකින් පටන් අරගෙන ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා ගෙනල්ලා අන්තිමටම වාංගුවට ගත්ත අඩෙත් මේ විදිහට අනිමිත්ත දක්වම්පත් කළා කියනවා මේක තමයි පරමානුත්තර ශුන්්‍යතිය කියන්නේ. හැබැයි මෙතෙන්ද ගියාට පස්සේ උනත් කය තියෙනවා. සලායතන වල වැඩ යනවා. නමුත් ඒ එකක්වත් අලුතෙන් කර්ම රැස්කරනද අලුතෙන් නව પરමාර්ථ ඇතිකරන බලාපොරොත්තු ඇතිකරන්න යන්නේ. ඒකේ තියෙන අනිමිත්ත ස්වરૂපය කියලා කියන්නේ මෙතනදී අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා. යමක් නිමිටි ගන්න නම් අඩු ගන්න චිත්තක්ෂණ දෙකක්වත් තියෙන්න ඕනේ. වහා ඇතිව නැති යන දෙයක මොනම නිමිත්තක්වත් ගන්න බෑ. මේ වෙලාවේදී යෝගාචරගේ සතිය කොච්චර තීක්ෂණද කියනවනම් කොච්චර ක්ෂණ භංගුරද කියනවනම් කොච්චර ක්ෂණ සම්පත්‍ය වටහාගෙන තියනවද කියනවනම් මේ අවබෝධයේ නිරීක්ෂණයේ දක්ෂකම නිසා ගන්න ගන්න උස්මක් පාසා කිසියම් පරණයකට සමානකමක් නැතුව අලුත් පැතිකඩ වෙනස් වෙන බව හුස්මේ මුලට මැද සමාන නැති බව මැදට අග සමාන නැති බව ශීඝ්‍රයෙන් වෙනස් වෙන බව දකින්න නිසා ඒකේ නිමිති ගන්න හිත පමා වෙන්නේ නැහැ මේ තරම් ශීඝ්‍රයෙන් වෙනස් වෙන දෙයක අනාගත සැලසුම් හදන්න බව බව තේරෙනවා ඒක නිසා තේරෙන්න පටන් අර ගන්නවා මේකේ තියෙන ආත්මීය ස්වරූපෙන් හිස්කම නැත්තම් ශුන්්‍යත භාවයේ තේරුම් ගන්නවා ඒක නිසා සරුවචනාංශයේ ගොරෝසු දෙයක් පටන් අරගෙන ඊටාම සියුම්ම යන්න පුළුවන් මේ සියුම් භාවයට ගෙනල්ලා මේක පරමානුත්තර ශුන්‍ය භාවපාව පෙන්නලා මේක පරිණිර්වාණයේදී සම්පූර්ණම දී වෙලා යන බවට සහතිකයක් බවට පත් වෙනවා ඒකට ඒකට එතකොට අපි ඒකට කියනවා සෞපදිශේෂ නිර්වාණය කියලා. තව වැඩ කොටසක් තියෙනවා කය තියෙනවා සලආයතන වැඩ යනවා ජීවිතය ඉවර වෙනකම් මොකද්දෝ සිද්ධි වගේක් යනවා හේතුඵල ධර්ම අනුව. නමුත් Taman අලුතෙන් බලාපොරොත්තු අලුතෙන් પરමාර්ථ අලුතෙන් කර්ම රැස්කිරලි අලුතෙන් සංස්කරණය කරන්න නැති නිසා එnde ende ende ende Taman තේරෙනවා ක්ෂීණං පුරාණං නවං නති සම්භවං විරත්ත චිත්තා ආයතිකේ බවස්මි. මම තිබුණ දේ ගෙවි ගෙවි යනවා දැන්. තියෙන කය තියෙනවා. ඔක තව අවුරුදු 10ක් 15ක් ඉඳලා ඕක ඉවර වෙනවා. ක්ෂීනම් පුරාණ නවන්නති සම්භවං අලුතෙන් પરමාර්ථනය අලුතෙන් මට මේක වේවා අරක වේවා කියලා පණිදී නෑ අනිමිත්ත වගේම අපපනිහිත කියලා කියන්නේ પરමාර්ථනය ක්ෂීනම් පුරාණ නවන්නති සම්භවං විරත් චිත්ත ආයතිකේ බවස්මි ඉදිරියට පැවැත්මක් කරා කියන්නේ ඉදිරියේ දුකේ පැවැත්මක් ඉදිරියට කෙරෙන මානසික ආතතියේ පැවැත්මක් ඉදිරියට කෙරෙන අසහනයේ පැවැත්මක් ගැන බලාපොරොත්තුවක් නෑ. එයා දන්නා පවතිනවා නම් පවතින්නේ අසහනයක්. පවතිනවා නම් පවතින්නේ මානසික ආතතියක්. පවතිනවා නම් පවතින්නේ දුකක්. ඒ නිසා උපදින තාක් උපදින ලෝකේ දුක් නම් මේ ජීවිතකේ පළච්චාවයි ආය දුක් උපදවන්නේ නැති වෙන්න ඒ යෝගාවචර පරමාර්ථ පිහිටනවා. ඉතින් ඒක නිසා ਸਰවචනහසයකට පරිසුද්ධං පරමානුත්තරං ශුඤ්‍යතං කියලා සඳහන් කරනවා. ඉතින් ඒක විස්තර කරාට පස්සේ ඒ කිය අමාරුයි මෙතෙන් දෙන්න මේක තියා මේට කිට්ටුවට යනකොටම අපේ හිත කලන්ත වෙන්න පටන් ගන්නවා. මොකද භාවනාවේදී මෙව අත්දකපු නැති කෙනෙක් නැති තරම්. අපි මේක කොච්චර ප්‍රතික්ෂේප කරලා තියෙනවද? අපි කොච්චරක් මේකට දැන දැන අකුල් හෙලලා තියෙනවද? ඒ අකුල් හෙලන ගතිය තමයි කෙලස් කියන්නේ. නැත්නම් භාවනා ඒකාන්තයෙන් මෙතෙන් ගෙනියන. ඒක පිළිබඳව අය කවුරක්වත් මේ සුවිශේෂකමක් නැහැ. නමුත් එතෙන්ද යනකොට යන්න දෙන්නේ නැතුව මේ තර්ක මනසෙන් සුතමේ ඥානෙන් ගති පුරුදු අනුව රුචි අරුචකම් අනුව පෞෂත්ව ලක්ෂණ අනුව කෙලස් ප්‍රවාහ අනුව අපි මේක වලක් කරනවා එනිසා කවදා හරි ඒ සියල්ලම ඒ කර්ම අවරණ කෙලෙස් අවරණ නතර කරන නතර කරලා අයින් කරගෙන ගියොත් මේ தත්ත්වෙ ගියාට පස්සේ ਸਰවචනංශික සංසන්දනාත්මකව කතා කරලා කියනවා කවදා හෝ සමනක් බ්‍රාහ්මණේ <clears throat> ඒ පරම පිවිතුරු පරිශුද්ධ වූ පරමානුත්තර ශුන්‍යතයට ගියා නම් ඒ ඔබ විචින එකටම තමයි. ඔයිට වෙඩි වෙන එකක් ලෝකේ නැහැ. මේ වෙලාවේ ලෝකේ කොහේ හරි ඉන්නවනම් වෙන ශ්‍රමණක් බ්‍රාහ්මණේ ඒ පරිශුද්ධ වූ පරමානුත්තර ශුන්‍යතයක් ඔය ඕකටම තමයි. මතු ඉස්තරහට කවදා හරි ශ්‍රමණක් බ්‍රාහ්මණෙක් ඒ පරිසුද්ධ වූ පරමානුත්තර වූ ශුන්‍යතතාවට යනවනම් ඔය ඔකටම තමයි ඒ නිසා ඔය අතින් දැන් ඔය තමන් ඔය බුද්ධ විඳින්න හදන නැත්නම් අධ්‍යක්ෂ බුද්ධිය අතින් කාලයේ අයෝ අද්දා කියලා කියන අතීත අනාගත වර්තමාන ඔතනින් එහාට යන්න තැනක් නැහැ. ඔතෙන් තමයි කවුරුත් ගිහිල්ලා තියෙන්නේ. කොතනක හිටියත් කවදාද හිටියත් ඕකමයි. ඒක නිසා මේ තමන් බුද්ධි විඳපු දේ තමයි බුදුහාමුදුරුවෝ බුද්ධි විඳේ. මේක තමයි සාරිපුත්ත මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේත් බුද්ධි විඳේ. මේකෙන් එහාට යන්න දෙයක් නැහැ. ඒ නිසා මේ ජීවිතේදීම මේකට පෙළ පෙළ ගැස්සීගෙන එනකොට යෝගාවචරය මේකට අනුග්‍රහ කරන්න නම් එහෙම නැත්නම් මේකට පාවඩ එලා පිළිගන්න නම් ඉස්සෙල්ලා අත්දකලා තියෙන්න ඕනේ අත්දකලා මේක පිළි අරගෙන තියෙනවා පිළිගත්තට පස්සේ විතරයි අනිත් දවසේ භාවනා කරනකොට මේ වගේ තත්වයකට එනකොට සලුවක සාදාල නැගිටලා යන්නේ දක්කු පොක්කු වෙන්නේ නැහැ හිඳාඩිය දාන්නේ ඒකට ගැළපෙන මේ මේ අත්දකපු දේට ගැළපෙන ප්‍රතිපදාව අනුගමනය කරනවා ඒක නිසා කවදා හරි Nirodhaය අත්දකපු කෙනාට තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව මොකද්ද කියලා වැටහෙන්නේ පොතේ තියෙන නිරෝධගාමී ප්‍රතිපදාවෙන් වැඩක් නැහැ. භාවනාදී මේක දැකලා කලබල වෙන්නේ නැතුව, කලකොල වෙන්නේ නැතුව මේක බුදුහාමුදුරුවෝ පෙන්නපු පරිසුද්ධ පරමානුත්තර ශුන්‍යතාවය කියලා දැනගත්තොත් අනිත් දවසේ ඒකට පෙළ ගැහිගෙන එනකොට Tamangen කවදාකවත් ඒකට බාධාවක් වෙන්නේ නැහැ. එහෙම නැත්නම් අනුග්‍රහයක් සිද්ධ වෙනවා. ඒක නිසා මේක කවදා හරි පරියන්කේකදී හෝ සක්මනේකදී හෝ ඉදින්දා වැඩවලදී හෝ අත්දකපු දවසේ ඒක නැවත නැවත ලබා ගැනීම සඳහා කුමක් කළ යුතුද කියලා කාගෙන්වත් අහන්න දෙයක් නැහැ තමන්මයි දන්නේ. ඒ නිසා Nirodhe දැක්කට පස්සේ තමයි Nirodha ගාමිනී ප්‍රතිපදාව මොකක්ද කියලා තේරෙන්නේ. එදාට තේරෙයි මේ දේ නැවත දැකීමට මට මොන වගේ සීලයක් ඕනේද? මට මේ පරිශුද්ධ වූ පරමානුත්තර වූ ශූන්‍යතාවට යන්න මොන වගේ සමාධියක් ඕනේද මේ පරිශුද්ධ වූ මේ පරමානුත්තර වූ ශූන්‍යතාවට ගිහිල්ලා මේක පරිශුද්ධ පරමානුත්තර ශූන්‍යතාවය කියලා තේරුම් ගන්න මන මොනෙන්ද ඥානයක් ඕනේද කියලා දැනගත්තාම තේරෙනවා අපි මෙතෙක් කල මේකට කොච්චර දේවල් අඩුම කැඩුම සකස් කර කර හිටියද මේකට කොච්චර උත්කෘෂ්ඨ ශීලයක් තියෙන්න ඕනේ මයි ළඟ ඒක නෑ කියලා අපි කොච්චර දෝ අපි අව탁සිරු කරා මේකට මේ තරම් විශාල සමාධිය ඕනයි කියලා මේකට පුදුමාකාර බයක් ඇති කරගත්තා. ඒ වගේ මේකට පුදුමාකාර ලෝකෝත්තර ඥානයක් ඕනයිද කියලා හිතාන හිටියේ ඔක්කොම නිකන් හුඹස් බයක් විතරයි. සීලය පිළිබඳ ඒ වගේ හුඹස් බය ඇති කර ගැනීමට කියනවා සීලබ්බත පරාමාස කියලා. සීලය පිළිබඳව මට සීලෙ මදි, මට සීලෙ වැඩි කියලා තතනන්නේ මේක අත්දකපො නැති තාක්කල් තමයි. දැක්කනම් ඒකට ප්‍රයෝජනෙන් සලකලා ඒ සඳහා මොකද්ද ඕනේ කරන සීලය කියලා තමයි තේරෙන්නේ. ඒ වගේ මේක අත්දැකකට පස්සේ මේ දේ ලබා ගැනීමට සඳහා අවශ්‍ය කරන හිතේ එකලස ඒකෝදි භාවය ඒකත්ත භාවය නැත්නම් සමාධිය මොකද්ද කියලා තමන්ට තේරෙයි. එහෙම නැත්නම් අපි හිතනවා මේ අෂ්ට සමාපත්තිත් ලැබලා ත්‍රිවිද්‍යා ලැබුවත් මදි කියලා හිතනවා. ඒක නිසා නොකරන වෙදකමට තමයි හොඳුරු තෙල් කල 7යි 7යි ඕනේ කරන්නේ. තේරුම් ගත්ත මිනිහට අහුණාට පස්සේ තේරෙනවා මේක මේ හැම වෙලාවම වගේ තිබුණ දෙයක් අපේ මේ තකතිරුකම නිසා මෝඩකම නිසා අම්මනකම නිසා මරිකම නිසා අන්ධකාරය නිසා මේක ප්‍රතික්ෂේප කරා බුදුජානන්සේ හිමීට හිමීට හිමීට හිමීට අඳගහනවිල කියනවා මේන මේ විදිහට අරමුණ ගෙවිගෙන ගෙවිගෙන යනවනම් ඒක අන්තිම කෙලවරන්නේ කොහොම කරත් මේ පරිශුද්ධ වෙච්ච පරමාණුත්තර වූ ශූන්‍යත භාවයේදී අන්න ඒකට අනුග්‍රහකරනද ඒකට සප්පාය කරනු සලසලා දෙන්න අත්දකපු නැති කෙනාට කරන්න බෑ. අත්දකපු කෙනාට විතරයි ඒක නැවත නැවත ලබා ගන්න ඕනේ කියන කෙනාට විතරයි ඒකට කල යුත්තේ මොකක්ද කියලා තේරෙන්නේ. ඒ නිසා ආනන්ද සෝංශර මතක් කරනවා මෙතෙන්ද ගියාට පස්සේ තේරෙනවා කවුරු මෙතෙන්ද ආවත් අත්දකින්නේ එකම දෙයක්. සම්මා සම්බුද්ධත්වයෙන් අත්දැක්කත් පච්චේක බුද්ධත්වයෙන් අත්දැක්කත් මහා රහත්කමෙන් අත්දැක්කත් රහත් භාවයෙන් අත්දැක්කත් එහෙම නැත්නම් ඊට පල්ලෙහා තියෙන අනාගාමි සකෘදාගාමි සෝවාන් වෙන වෙලාවට తాවකාලික වශයෙන් අත්දැක්කත් මේක තමයි අත්දැකීම මේක අත්දකිනා වගේම අත්දකට පස්සේ මෙන්න මේකටයි මේ බුදුහාමුදුරුවෝ මෙච්චර මේ සවාසු සාසත් ධර්මස්කන්ධයක් දේශනා කරේ මේකටයි මේ සාරා සංකල්ප ලක්ෂයක් පෙරුම් පිටුවේ මේකටයි 45 අවුරුද්දක් මෙච්චර සූත්‍ර දේශනා කරේ. ඉතින් මේක අවබෝධ කරන්නේ නැතුව අපි සූත්‍ර ටික ඔක්කොම කටපාඩම් කරත් ඇති වැඩක් නැහැ. මේක අවබෝධ කරන්නේ නැතුව අපි මුළු ලෝකේ දේවල් දන් දුන්නත් ඇති වැඩක් නැහැ. මේක අවබෝධ කරන්නේ නැතුව අපි මොන්න තරම් අවුරුදු ගණන් සිල් රැක්කත් මේකට ඇති වාසියක් නැහැ. මේක අවබෝධ කරන්නේ නැතුව අපි මහා සමාධි මොනවා දිනු කෙරුවත් ඇති වැඩක් නැහැ. එහෙම නැතුව මේක අවබෝධ කරගන්න නැතුව අපිට මොන ලෝක සම්මත උපාදි නම්බුනාම තිබුණත් මේකෙදී ඌ එකක්වත් බලංගු නැහැ. ඒක නිසා යම් ක්‍රමයකට මේක අවබෝධ කරලා දෙන්න නැත්නම් මේක අත්දකින්න දෙනවයි කියන එක මේ මහසිසඩ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා සුද්ධ ලුණු රස විඳපු නැති එකට අපි විස්තර කරන්න ඇදුවොත් ලුණු රසය මෙහෙමයි කියලා. ඉතින් අපිට කියන්න වෙනක මිරිස් රස නෙවෙයි. පැණි රස නෙවෙයි. පැංගිරි රස නෙවෙයි. චිත්ත රස නෙවෙයි. කොච්චර කිව්වත් ලුණු රස තේරෙන්නේ නැහැ. ඒක කහ පාටක් නෙවෙයි. ඒක රතු පාටක් නෙවෙයි. ඒක නිල් පාටක් නෙවෙයි. කොච්චර හරි නැස්චාර්ථ වචන පෙළගස්සන්න පුළුවන් ලෝකේ තියෙන තාක්කයි. ඊට වඩා හරිය ලේසි දිව දිව දිව දික් කරපන් කියලා ලුණු ඇටයක් අතේ තියෙන. තිබ්බ ගමන් පොල්ලෙන් ගැහුවාගේ ඕන්න තේරෙනවා. මේක අවබෝධ කරගන්න නැතුව අපි ත්‍රිපිටකේ කඩපාඩම් කරනවායි කියුවට මේක අවබෝධ කරන්නේ එතකොට අර ඥාන මේ ඥාන තියනවායි කිව්වට ලුණු කැටයක් කටේ තියෙන එකක් වගේ කටේ තියෙන එකයි ලුණු කැටේ ගැන PhD thesis පහක් විතර ලියන එකයි අතර වෙනස පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඉතින් පටන් ගන්න කාලේ බුද්ධ ආගමේදී ඔය බෞද්ධ භාවය ගැන බුදුහාමුදුරු ඉච්චර සැලකුවේ නැහැ. බුදුහාමුදුරු කිව්වා ඒක රාසනේ පිරින ලක්ෂණයක් කියලා. ඒකම සරුවචාන්සිය මතක් කරා ගෝල බාල පිළිස වැඩි වෙන්න වැඩි වෙන්න මේකෙන් ඈත් වෙනවා. මොකද ඒව නිමිති විතරනේ. මෙතෙන් තියෙන නිමිති නැති කරන එකනේ. ඒ වගේම තමන් භාවනා ජීවිත ගොඩක් කල හිටියයි කියන එක වාසවිදි ලැජ්ජයි මේකත් එක්ක බලනකොට ඉන්න ඉන්න ලැජ්ජයි. මේක වටේ කරකිනවා කරලි වහන්න නැතුව. නිසා ආභ සත්කාර ලැබෙන්න ලැබෙන්න මේක නැති වෙලා යනවා. ඒක නිසා සරුවචාන්සේ ආසවට්ටහනීය ධර්ම විදියට පෙන්ලා දීලා තියෙනවා. උඹ භාවනා ජීවිතෙ මෙච්චර කල් ඉඳලා තියෙනවා කියලා කියනවනම් ඒ තාක්කල් මේකෙන් ඔබ ඈත් වෙනවා. ඒක නම්බුවට අරගෙන භාවනා නොකරපු මිනිස්සුන්ට පහත් කළා සලකන්න යනකොට කෙලෙසයක් තමයි වැඩි. ඒ වගේම බෞසුත භාවයේ වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේ ප්‍රත්‍යක්ෂය ඈත් වෙනවා. මොකද මමත් දැන් ලොක්ෙක් මම මේ මේ මේ උපාදි කියනවා මේවා මේවා කියනවා කිව්වට ප්‍රත්‍යක්ෂයට වෙලාවක් නැති වෙනවා. ඒ වගේම Taman කියන දේ අහන්න ගෝල බාර පිරිස වැඩි වෙනකොට වැඩි වෙනකොට ගුරුන්නාංශ මේකට යන්න තියෙන වෙලාවට වැඩිය අර ගෝලපාල පිරිසත් එක්ක හුරතල් කර කර ඉන්නව වැඩි වෙන නිසා යසස වැඩි වෙන්න වැඩි වෙන්න මේක ඈත් වෙනවා. ඒ වගේම ලාභ සත්කාර વિશે දඟලන දඟලන මේක වැඩි වෙනවා. ඒක නිසා මේක දැකපු කෙනාට තේරෙනවා ඒ ආසවට්ටහනීය ධර්ම බුද්ධ ශාසනයේ පළවෙනි අවුරුදු 20 තුල ඉතාමත්ම අඩුවෙන් තිබේ. ශිෂ්‍යන ශිෂ්‍ය පරම්පරාවට යන ගෝලපිරි සිටියේ නෑ. කටපාඩම් කරන්න පොත් තිබුණේ නැහැ. ලැග්ගෙන එකතන පාඩම් කරන්න ගෙවල් තිබුණේ නැහැ. භාවනා කරන එකන තනින් තනට ඇවිදිනවා. Taman නිවන් දැක්කා ඉච්චරයි. අවුරුදු 20 පෑන්නට පස්සේ ඉතින් චීනාසන බාර ගන්න පටන් ගත්තා. පොත් කියන පටන් අරගත්තා. ශිෂ්‍යාන ශිෂ්‍ය પરම්පරාවට පෙළ ගැහෙන්න පටන් අරගත්තා. මේක ගියාට පස්සේ අන්තිමට පහු වෙනකොට පහු වෙනකොට අවබෝධ කරන පිරිස වැඩි අඩු වුණා, ඨටමන පිරිස වැඩි වුණා. ඒ සරුවචනසෙන් යහුවා අවසරයි ස්වාමීන් මේ දවස්වල එනේන කෙනා යමක් අවබෝධ කරගන්නවා දැන් එන පිරිස් වහන්සේ බණ කියනවා වැඩි වුණාට අවබෝධ කරන පිරිස අඩුයි. මේ සරුවචනසේ සඳහන් කරලා තියෙනවා මේ වගේ ආයතනේ පහු වෙනකොට පහු වෙනකොට ඒ වගේ ඒකේ පිලල් හට ගන්නවා පාසි බැඳෙනවා ඒ නිසාකේ පිවිතුරුකම අඩු වෙනවා. ඒ නිසා මේක දැකපු වෙලාවක සඳහාරයක් ගත කරලා හරි කමන්නේ ආසවට්ටණි ධර්ම හරහරි කමන්නේ මේක දැකපු දවසේ තේරෙනවා මේක ලබා ගැනීම සඳහා අපි තටමපු තටමැවිල්ලකුත් අවධානයේ දැක්කට පස්සේ ඒ කරපු ක්‍රියාවලියත් මේ අවබෝධයත් අතර කොච්චර වෙනසක් තියෙනවද කියලා. පොතේ ලියලා තියෙන එකයි මේකේ අතර කොච්චර මේ විරසකයක් තියෙනවද කියන නිසා මේක අවබෝධ කරන්න කරන්න ගොළු වෙනවා. සර්වඥාන්සේ මේ පරිශුද්ධ වූ පරමානුත්තර වූ ශුන්්‍යතය අවබෝධ කෙරුවට පස්සේ කාටවත් නොකියන්න හිතේදුවා. කිසිම කෙනෙක් මේ වගේ දෙයක් කිව්වට පිළිගන්න කැමති නැහැ. මොකද ඔක්කොටම ඕන වෙලා තියෙන්නේ හොද්ද බොර කරගන්න මොනවද ටිකක් සරුවචනාංශේ කියයි කියලා. සරුවචනාංශේ හොද්ද බොර කරගන්න නෙවෙයි බණ කියන්නේ. එහෙම නැත්නම් ගෙදරකින් එලා රකින්න දෙයක් නෙවෙයි සඳහන් කරන්නේ. මේක නිසා උන්වහන්සේ තීන්දුව කරා බණ නොකියන. ඊට පස්සේ සාහිත්‍ය පොත්වල සඳහන් කරන්නේ ඒ සහම්පති බ්‍රහ්මරාජය ඇවිල්ලා සලුව ඒකාංශ කරගෙන ධන බිම ගහලා වැඳලා සුගතයන් වහන්සේ සරුවච්චන් වහන්සේ මේක විනාශයක් ඔබ වහන්සේ මෙච්චර කල් බුද්ධෝහං බෝධ ඉස්සාමි මුත්තෝහං මෝචේ පරේතින්නෝහං තාර ඉස්සාමි සංසාරෝගා මහබ්බයා කිය කියා මම බුදු වන්නේ මේ අනික් අය බුදු කරවන්නේ මේ මම ඉතේට වන්නේ මේ අනික් අය ඉතර කරවන්නේ මේ මම මිදෙන්නේ මේ අනික් මුදවන්නේ මේ කියලා ඇවිල්ලා මේක අවබෝධ කරපු ගමන් ඒ වැඩේ නතර කරා එතකොට මානවයට වෙච්ච හානිය. ඒක නිසා සමහර පුද්ගලයෝ ස්වාමින් වහන්සේ මේ ඇස්වල ඉච්චර දූවිලි නෑ. අන්න ඒ ගැන අනුකම්පා කරලා වැරදුනට කමක් නෑ. ගන්න මනුස්සයා ගනි මේ බණ ටිකක් කියන්නේ කියලා සහම්පති බ්‍රහ්මරාජගේ ආරාධනාව පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ හිතුවේ මේකක් කියන්න කාටද. නැත්නම් කවමදාකවත් බුදුහාමුදුරන්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේකක් නෙවෙයි. යේසුස් වහන්සේගෙන් බලාපොරොත්තු වෙන දේ වගේ අල්ලාහ් තුමාගෙන් බලාපොරොත්තු වෙන්න වගේ බ්‍රහ්මන්ගෙන් බලාපොරොත්තු වෙන්න වගේ සරසූස තුමාගෙන් බලාපොරොත්තු වෙන වගේ අපි යදලා මොකක් හරි ඉල්ලනවා කෑල්ලා ලැබෙන්න ලැබෙන්න ශුන්‍යතාවයෙන් අයින් වෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේට අපිට නත්තල් පැප්පා වගේ ඇවිල්ලා මේසිකට දෙල්ලම් බඩුවක් දාලා යන්න ඕන කමක් නැහැ නත්තල් දවසේ ඉතින් ඒක නිසා උග දෙනෙක් කියනවා කිසිම කරුණා මෛත්‍රියක් නැහැ වගේ කියලා බුදුහාමර පෙන්වනවා. බුදුරජාණන් වහන්සේ දන්නවා ඒවට කියොත් වෙන්නේ මොකද්ද මේක කියා ගන්න තියෙන වෙලාව නැති වෙන නිසා වසියල් අයින් කරලා කියුවිට කියනවා. ඉතින් ඒ නිසා උන්වහන්සේ මේ ධම්මචක්කප්පවත්තන සූත්‍රය දේශනා කරනකොට මේකට යන පෙත එතන චතුරාර්ය සත්‍ය දේශනා කරලා ඒ වෙලාවේදී කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේට පිළිසෙ ඉන්නකොටම තේරුණා යංකින්ච සමුදය ධම්ම සම්බන්තං නිරෝධ ධම්මක් ලෝකේ තියෙනවනම් හට ගන්නාසුළු යමක් ඒක සියල්ල මේ පරමුත්තර වූ ශූන්‍යතාවෙන් හමාර වෙනවා එච්චරයි උන්වහන්සේ ඒක බුදුහාමරණ කිව්වා යංකින්ච සමුදය ධම්මං සම්බන්තං නිරෝධ ධම්මං අපි යම්තාක් දේවල් රැස් කරගත්තා නම් ඒ තාක් අපිට ඒ වගේ නිරෝධයේ දකින්නකම් නිවනක් නැහැ මතුවෙන තාක් මතුවෙන දුක් ගෙවෙන තාක් ගෙවෙන දුක් ඒ නිසා උන්වහන්සේගේ ප්‍රකාශයෙන් කියනවා යම් කිසි සමුදේ ධම්ම සම්බන්ධ නිරෝධම්. ඉතින් මේක සමහර සෝවාන් මාර්ග ඥානි කියලා සාහිත්‍ය කියලා ගන්න හදනවා. තව සමහරු රාහත්ුණයි කියලා ගන්න හදනවා. ධ්‍යාන ලැබුවයි කියලා මාර්ග ඥාන නැත්නම් විපස්සනා ඥාන කියලා ඔය එකම පට්ටමකවත් මේක නැහැ. මේකේ තියෙන ශූන්‍යතාවය. මේක තියෙන්නේ පරමුත්තර වූ පරිශුද්ධ වූ ශූන්‍යතාවය. නිසා භාවනා කරනකොට මෙතෙන් එනකොට අර වගේ තාන්න මාන්න නිලතල බලාපොරොත්තු වෙන එකනට පේන්න තියෙන්නේ මේ යන්නේ අගාධයකට මේ යන්නේ නැති බැරි තැනකට තියාගන්න බැරි තැනකට ඉතින් ආ බලාපොරොත්තු වෙන මේ මොනවා හරි මේ මට ගෙදර යනකොට අනේ අඩු ගානේ මේ ධානයක්වත් අරගෙන යන දවස් හත අටක් ඉඳලා භාවනා කරලා යනකොට එහෙම නැත්නම් අඩු ගානේ විපස්සනා ඥානයක්වත් සාක්ෂි දාගෙන යන්නේ නැත්තම් එහෙම නැත්නම් මේ පළු අඩුගාන සෝවන් වෙන්න නැත්නම් කියලා මේ සැලසුම් කරන හැම එකකදීම නිමිත්තක් එළියට එනවා. කවදාකවත් මේ අනිමිත්ත චේතෝ විමුක්තියක් කියන එක ගන්න නම් අපේ බලාපොරොත්තුවක් කියන එක ක්‍රමයෙන් ගෙවෙන්න ඕනේ. ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා ඒ කෙනාට ඒක දරාගෙන ඉන්න පුළුවන් ගතියක්. මේ බලාපොරොත්තු සුන්ුණාට සතිය කැඩෙන්නේ නැහැ. දුකක් ආවට සතිය කැඩෙන්නේ නැහැ. අයසක් ආවට සතිය කැඩෙන්නේ නැහැ. පාඩුවක් වුණාට සතිය කැඩෙන්නේ නැහැ කියලා මෙදකල් ලාභෙට යසසට සැපට ඉල්ලපු සතිය දෙකේදිම සමබරයි කියලා හිතනකොට ඒකට කියනවා తాදී ගුණය කියලා. తాදී කියන්නේ නොසැලෙන ගතිය. ඒක සමහර ගුරුවරු පෙන්වන්නේ එහෙව්කම කියලා. එයා එහෙව් කෙනෙක් මමර්මත් ඔළුව නරක කරගන්නේ. දරුවා මලක් ගෙට ගිනි ගත්තත් සැලෙන්නේ නැහැ කියන ගතිය තා ජීවුණිය වශයෙන් පෙන්වනවා.